අද සිට මේ විදාන දර්ශකයක් තියෙනවා. පටිච්චසමුප්පාදයන්ලා ධම්මදේශනාට අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ ඒක එක දවසකින් කරන්න පුළුවන් දේශනාවක් නෙවෙයි. සමහර විට දේශනා 15ක් 20ක් වගේ කරන්නට සිදුවෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දවස්වල අනුසාරණ වහන්සේ දෙවිඳ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් පරිසම්පාද ධර්මයේ කියන එක ගැඹුරු ගැඹුරු කියලා කියනවා. මට නම් ලෝකේ තරම් ගැඹුරක් තේරෙන්නේ නැහැ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේට පාස්කලා මායවන් මානන්ද මාහේවන් මානන්ද එහෙම කියන්නේ කොහොමද? ගම්බීරෝ ඡායනානන්ද පටිච්ච සමුප්පාදෝ මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ගැඹුරු යානයි. ගම්බීරව බොහෝ සොච්චේ ගැඹුරු දායකයෙක් නිරෝපණවන්නේ. ඒකත් ධම්මචානනුභෝධා පිළිවෙලා ඒ ගැඹුරු පටිච්චසමුප්පාද ධර්මයන් ප්‍රතිවේද නොකළ නිසා ඒ වගේම ප්‍රතිපස්ස වශයෙන් සමාන අධ්‍යක්ෂ නිසා ඒ වුණාම් පදා මේ ලෝක සත්‍යය සංසාරකලක ජාත හරියට පැටලිච්ච මූල බෝලයක් වගේ මූල බෝලයක් ඇවිල්ලා තිබුණා ලේසියෙන් අපිට ඒක දිග හැදලා වුන් දිග හැදලා බලන්නට බැහැ අන්න ඒ වගේ සංසාරකලක ජාත මේ ලෝක සත්‍යය අපායන් දුක්ගතෙන් දුක්පාතන් සංසාර නාටවත්තට මේ සංසාරයේ නැවත නැවත ඉපදෙච්චදී යනවා මේක නවත්ත ගන්නට බැරි වෙලා තිබුණා මේක මහා දාන සෝතේ දැක්කන පාඩ එක සිංහලන්තය අපි විදිහට කරේ එතකොට මේ පරිච්ඡම්පාදේ කියන්නේ හේතු ඵල ධර්මතාවයන් විස්තර කරන ධර්මයක් මෙහෙම දෙයක් මේ පරිච්ඡම්පාද ධර්මයේ තා ගම්භීරෝ ධර්මයක් කියලා කල්පනා කරනවා ඒ ගැඹුරු බව තේරෙන අස්වාසියම ප්‍රායෝගික වශයෙන් අත්දැකීමට බැරි අයට. ප්‍රායෝගික වශයෙන් අත්දැකීමට පුළුවන් නම් මේ ධර්මයේ තරම් ගැඹීර භාවයක් සමන් නැතිව තමන්ට ඒක අවබෝධ කරගන්න පුළුවන්. තමන්ගේ ප්‍රඥාවේ මට්ටමට. කියන්නේ තමන්ගේ ප්‍රඥාව යම් තාක්ෂණයට තියෙන ඒ තාක්ෂණය තමයි ඒක අවබෝධ කරන්නේ. ඒ නිසා මේක අවබෝධ වෙන මට්ටමේ ස්වરૂපේ ප්‍රමාණය එක එක පුද්ගලයා ගන්න බෙදෙනවා. සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වන්නේ පටිච්චසමුප්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නැවත නැවත නුවණින් බිඳ සොයසා බැලීම තුළින්. ඔය පුත්‍රයාණන් මහත්මයා දක්වලා තියෙනවා පසුගිය පුත්‍රයාණන් මහත්මයලා අධ්‍යනාම් බුදු ආකාරයේ මේ පස්සේ සික්මේ විශ්වකෝක අපසලකෝණාගම කාර්යසතු පුත්‍රයාණන් මහත්මයලා ඒ වගේම අපේ ගෞතම පුත්‍රයාණන් මහත්මයා බුදු වෙච්ච ආකාරය දක්වලා තියෙනවා. ඒතකොට මේ සෑම බුදුවරයෙක්ම බුද්ධත්වයට පත් වෙලා තියෙන මේ පටිච්චසමුප්පාද ධර්මයන් නැවත නැවත ලෝණයෙන් ගෙනසීම කරනවා. බලයක් තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ සංස්කෘතිය ගත කරන සෑම අවස්ථාවකදීම සංස්කෘතියේ ඒකසත්‍ය වීම කලාවට පසු මේ අවබෝධ කළ කටිච්චනෝපාද ධර්මයන් නැවත නැවත නොවන විමර්ශනය කළ බව සූත්‍රවල දක්වා තිබෙනවා. ඒක නිසා පටිච්චසමුප්පාද ධර්මයන් අපි අවබෝධ කරගන්නේ ඉතාමත් සුදුසුයි. මොකද මේකෙන් තමයි අපිට සංස්කාර ගමන දිග්ගැස දෙග්ගැස යන ආකාරය සහ සංස්කාර ගමන කොට කරන ආකාරයේ සිදුවන්නේ කොහොමද කියන කරුණ අවබෝධ කරගන්න හැකිවන්නේ. මේ පටිච්චසමුප්පාද ධර්මයේ කියන එක පොත්පත් වල තියෙන දෙයක් නෙවෙයි. සමාජයේ අය සහ සිත තුළ ක්‍රියාත්මක වන ධර්මයක්. මේක ඇත්ත වශයෙන්ම සමාජ ගැන කියන සමාජයේම කතාවක්. එන ගැඹුරු ධර්මයක් නෙවෙයි. සමාජ ගැන කියන සමාජයේම කතාවක් තමයි පටිච්චසමුප්පාද කියන්නේ. පටිච්චසමුප්පාද කියන්නේ අර්ථය හේතුන් නිසා හටගන්නා කියන එකයි. ඕකට විරුද්ධ වචනේ අදිච්ච සමුප්පන්න කියන්නේ පරිසම්පන්න කියන එකට විරුද්ධ වචනේ අධිච්ඡ සම්පන්න. ඒ හේතුවක් නැතුව ඉබේ හට ගන්නවා කියනවා නම් ඒකටයි අධිච්ඡ සම්පන්න එහෙම ගන්න කියන්නේ. නමුත් එහෙම නිදිනගත් වල ලෝකෙ සිටිනවා. එතකොට මේ පරිසම්පාද ධර්මයන් ආරම්භ කරන බොහෝ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඉතිමස් මොනසතේ දන් හොතේ මස්සම්පාදා ඉදන් උප්පද්දති මේ හේතුව විද්‍යමාන වෙනකොට පවතිනකොට මේ ඵලය ඇති වෙනවා. මේ ඵලය මේ හේතු උපදිනකොට මේ ඵලය උපදිනවා. ඒකයි කියන්නේ. ඉතින් එමස්ම අසතේ දන්නාම මතේ මස් නිරෝධ නිරෝධයි දන්නේ. මේ හේතු නැති වෙනකොට මෙවත් ඵලය නැහැ. මෙන්න හේතුව නිරුද්ධ වෙනකොට මේ ඵලය නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ මේ හේතුව තියෙනවා නම් මෙන්න මේ ඵල තියෙනවා. ඵලය තියෙනවා. මේ හේතුව කියලා අපි ඒක වචනයෙන් මේක ප්‍රකාශ කරලා හේතු වාශයන ඒකේ ප්‍රධාන හේතු වර්ධන හේතුව කියලා කියන්නේ. එතකොට මේ හේතුව තිබෙනවා නම් එන්න මේ ඵලය උද්ගත මේ හේතුව නැත්නම් මේ ඵලය නැහැ. මේ හේතුව නිරුද්ධ වුණා නම් මේ ඵලය නිරුද්ධ වෙනවා. ඒ කොමක්ද යදිදාන අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය ඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය කලාත්මක කලාත්මක පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ සෝක පරිදේ දුක් දෝමන සපාස සම්භවනති ඒව මේ දශකයේ වෙනස දුක්ඛ කන්න සම්දේව පොති අනුලෝම වශයෙන් සම්පාදයේ ප්‍රතිලෝම පැත්තනිට එතකොට අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා සංස්කාර නිසා විඥානය තියෙනවා විඥානය නිසා නාම රූපය තියෙනවා නාම රූපය නිසා සලආයතනය තියෙනවා ඒ සලආයතන ප්‍රත්‍යයන අක්ෂය තියෙනවා ඒ අක්ෂය නිසා වේදනාව ගැන තියෙනවා වේදනා පත්‍ය සංහා වේදනාව නිසා සංහා වෙනවා සංහා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව සංහා වෙන උපාදානයත් උපාදාන භවයත් භවපත්‍යාගාති භවයෙන්දී නැවත නැවත ඉදීමක් සිදුවෙනවා මේ විදිහට තමයි මේ සංසාර දුක නැත්නම් නැවත ඉදීමදී මේ සසර ගමන සිදුවන ආකාරය සිදුවන්නේ මේකයි ඒකෙන් වඩ කාර්යමතාවකේ පිටියදහස අද මම මේකට කියන්න කියන්නේ මේ පටිසම්පාද ධර්මයේ දැක්කන වචනවල අර්ථය ඒක සමනක් පහළ බෑ හොඳට අවබෝධ කරගන්නට ඕනේ. අවබෝධ කරගත්තාට පස්සේ ඔය අත්නිරූපණ නැවත අපි ඉදිරිපත් කරන්නේ මේක දේශනාවල. ඒකට අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියන අදහස. අවිද්‍යාව කියන්නේ මොකක්ද? ඒකට පතමානි මෙච්චර අවිද්‍යාව කියන සමහර තැන් වල බුදුහමෝ දක්වලා තියෙන අත්නිරූපණය තමයි යන්තෝලිකේ දුක්ඛේ යඥානං දුක්ඛ සමුදය යඥානං දුක්ඛ නිරෝධය යඥානං දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා යඥානං අයං සිද්ධියවිද්දා මේ එක තැනක දක්වා ඇති ආකාරය මම කියන්නේ අවිද්‍යාව කියන්නේ මොකද්ද චතුරාර්ය සත්‍ය දන්නේ දුක්ඛ දන්නේ නැහැ දුක්ඛ සමුදය දන්නේ නැහැ දුකේ තියෙන හේතුව දුක්ඛ නැති කිරීම දුක්ඛ නිරෝධයේ නුවණ ගන්නෙන්නේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව නිවන් ලබන්නට තියෙන නියම ප්‍රතිපදාව මොකක්ද කියලා දන්නේ නැහැ. ඒක නිසා එතන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදත් එකට අවිද්‍යාව කියලා ප්‍රකාශ කරනවා. මෙහිද තැනවල බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව විස්තර කරන්නේ මේ දාකාරයෙන්. සංවතනිකායේ තියෙන බොහෝ සූත්‍රවල දක්වා තිබෙන අවිද්‍යාව ගැනම කීප සූත්‍ර රාශියක් තියෙනවා. ඒ දක්වලා තියෙනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය දන්නේ. ඒකත් අවිද්‍යාව. මේ පංචස්කන්ධය ඇතිවීමේ හේතුව සමුදය දන්නේ. ඒකත් අවිද්‍යාව. ඊළඟට පංචස්කන්ධයේ නිරෝධය දන්නේ නැහැ. පංචස්කන්ධ නිරෝධ ගාමී ප්‍රතිපදාව දන්නේ නැහැ. මේවා දන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මෙවැනි දේශනයක් අහලා පොතක තියෙන දෙයක් කියලා මේක මතකට බාගත්තාම අපි දන්නවා කියලා එහෙම හිතාගෙන ඉන්න එක වැරදි. ඒ මේ දන්නේ නැහැ කියන කෙන අදහස් කරන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් Taman අත්දකලා නැහැ භාවනාව තුළ. මේක. එතකොට මේ පංචස්කන්ධයන්ගේ ආස්වාදය මොකක්ද කියලා දන්නේ නැහැ. ආදීනමය මොකක්ද කියලා අවබෝධයක්වත් නැහැ. නිෂ්කරණය හැවත් ඒකේ නිදහස් වීම මොකක්ද කියලා දන්නේ නැහැ. මේ ඔක්කොම අවිද්‍යාව කියලා දක්වා තිබුණා. සාමාන්‍ය කාර්ය සෝතන රාශියක තියෙන අර්ථය අපි එකට අරගෙනයි මේ කතා කරන්නේ. නැත්නම් මේ ආශ්‍රව දන්නම් ගන්නේ මොනවද කියලා දන්නේ කාමාශ්‍රව භවශ්‍රව චිත්තාශ්‍රව විද්‍යාශ්‍රව මේ ධම්මා ආශ්‍රවයන් ආශ්‍රව සමුදයයන් ආශ්‍රව නිරෝධයන් ආශ්‍රව නිරෝධ ගාමිනී පටිපදාන්ති පටිපදාන්ති ආයවාස නිරෝධ ගාමිනී පටිපදාන්ති ඒ ලක්ෂණා නිදාන්නේ ඒ කියන්නේ ආශ්‍රය දන්නේ නැහැ ආශ්‍රය සමුදය දන්නේ නැහැ ආශ්‍රය නිරෝධය දන්නේ නැහැ ආශ්‍රය නිරෝධ ගාමී ප්‍රතිපදාති ලක්ෂණාති ආශ්‍රය නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාමී කියන එක දන්නේ ඊළඟට මේ ධාතු දන්නේ ඒවා ධාතු සමුදය ධාතු නිරෝධය ධාතු නිරෝධ ගාමී ප්‍රතිපදාව දන්නේ පංචස්කන්ධය ගැන අපි කතා කළා ඊළඟට ආයතන හය ගැන දන්නේ ඊළඟට කියනවා ගම්කෙන්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන අප්‍රදානාති. යම් කිසි දෙයක් හේතුන් හටගන්නවා නම් මේ හේතුන් හටගන්න දේවල් ඔක්කොම නිරුද්ධ වෙනවා කියලා දන්නේ. සම්බ්බේ සංඛාරා දුක්ඛා කියන අප්‍රදානාති. සම්බ්බේ සංඛාරා අනිච්චා කියන අප්‍රදානාති. සම්බ්බේ ධම්මා අනාත්තා කියන අප්‍රදානාති. ඒ සියලුම සංස්කාර අනිත්‍ය කියලා ගන්නෙ නෑ. දුක කියලා ගන්නෙ නෑ. අනාත්මයි කියලා ගන්නෙ නෑ. ඒ වගේම අවිද්‍යාවකත්‍ය සංඛාර ආදී වශයෙන් දැක්කන පටිච්චසමුප්පාද ධර්මයන් ගන්නෙ නෑ. මේ ඔක්කොම දන්නේ එකම අවිද්‍යාව. අවිද්‍යාව කියන එකට සිංහලෙන් කියන්න පුළුවන් නොදක්කම. මෝඩකම කියලා. එතකොට නිවන ලැබීමට දකින්න පුළුවන් තවත් දේවල් ගන්නවා කියනවා නම් ඒවා පිළිබඳ දැනීමක් නැතිකමට තමයි අපි අවිද්‍යාවය කියලා කියන්නේ. ඒ ඒ අදහස විතරක් හරි මට ලබා ගන්න නිවන ලබා ගැනීමට නිවන අවබෝධ කර ගැනීමට දසයක කරුණ තිබෙනවා. ඒ කරුණ ගැන සමන්ත දැනීමක් අවබෝධයක් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වීමක් ඇති වෙලා නැත්නම් අන්න ඒකට තමයි අපි කියන්නේ අවිද්‍යාව හේවත් නොදක්කම මොහොතම කියලා. දැන් මේක තේරුම් ගන්නට ඕනේ. එතකොට මේකෙදී මේ අවිද්‍යාව විස්තර කරනවා නම් මට කියන්නට පුළුවන් පැය 5 10ක් එක දිගට නොනවත්වා. එහෙම කියනකේ කිසිම තේරුමක් නැහැ අවිද්‍යාව විස්තර කරනකොට නිමාවක් නොවන ධර්ම කරුණාසියක් කියන තියෙනවා. එතකොට ඒක නිසා අපි මෙතනින් මේ අවිද්‍යාව කියන එක ගැන කියන විස්තරේ නතර කරමු. එතකොට අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා මේකට තරමක් දුරට ඇති වෙන්න ඕනේ අඳුමක්. නොදක්කම නිවන් ලැබීම දවස්සේ ගුණ ධර්ම අපි දන්නේ මොනවා මේවා අපි අවබෝධ කරගත යුතුයි කියලා දන්නේ ඒකයි අවිද්‍යාව. අවිද්‍යාව පත්‍යා මේ අවිද්‍යාව නිසා සංස්කාරය. එතන මේ සංස්කාර කියන අර්ථය සංස්කාර කියන වචනේ අර්ථය විවිධ තැන්වල විවිධ අර්ථය අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ අර්ථය විවිධ තැන්වල විවිධ වෙනවා. ඒ සංස්කාර කියන වචනේ යෙදෙන යෙදෙන තැනට අනුකූලව අපි මේකේ අර්ථය තේරුම් ගන්න ඕනේ. ඔය සබ්බේ සංඛාරා අනිත්‍ය කියලා හැමදාම දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්වේ සබ්බේ සංඛාරා දුක්ඛා කියන්නේ. එතෙන්ද කතා කරන්නේ හේතුන් හටගත් යමක් කියනවනම් ඒක ඔක්කොම සංස්කාර කියලා. මේ හේතුන් හටගත් දෙයක් සංස්කාරය කියන වචනය ඒ අර්ථ නිරූපණය ඕනෑම සංස්කාර කියන වචනයක් ඒ කියන්නේ ඕනෑම මාක්ෂයක් දැක්වීම සඳහා සංස්කාර කියන වචනය පාවිච්චි කරලා නම් ඒ හැමතැනම යොදා ගන්නත් පුළුවන් පොදු අර්ථ නිරූපණය. ඒක ඕනම වචනයක ඕනම තැනකට යොදා ගන්නත් පුළුවන්. ඒකත් ඒක මතක තියාගන්න සංස්කාර කියනවා යමක් හේතුන්ගෙන් හටගත්තා නම් ඒ හේතුන්ගෙන් හටගත් දේවල් වලට තමයි සංස්කාර කියන්නේ. එතකොට මේ සම්මේ සංකාරානිච්ච ආදී තැන් වල කියන්නේ හේතුන් හටගත් සියලුම දේවල් අනිත්‍යයි දුකයි ආදී වශයෙන්. ඊළඟට තියෙනවා කියන්නේ සබ්බ සංස්කාර සමතෝ සම්බෝ පරිපදින සබ්බෝ ආදී වශයෙන් නිවන කියනකොට එතන සංස්කාර කියන වචනේ තේරුම නිවන අත්දැකන අවස්ථාවේදී යම් දැනීමක් තියෙනවා ඒ දැනීම හා සම්බන්ධ වූ සාන්ත සුඛ වේදනාවක් ධම්මසංසුන් දැනීමක් විඥාන මාත්‍යයක් පවතිනවා ඒවා හා සම්බන්ධ වූ අරූපාවචර නොවන ධ්‍යානයකට සමවැදී මේ නිවන් සුවයක් දකිනා නම් ඕපස්කන්ධයේ පැවැත්මකුත් තියෙනවා. මෙන්න මෙතන තියෙන මේ පංචස්කන්ධ ධර්මයන් කියන නිවන් අත්දකින අවස්ථාවේ තියෙන පංචස්කන්ධ ධර්ම හැර අනිත් ඔක්කොම ධර්ම නිරුද්ධ වෙන අනුවන දක්න අත්දකින. එතන සංස්කාර කියන්නේ එතකොට නිවන අත්දකින අවස්ථාවේ තියෙන සංස්කාර කුත හැර අනිත් ඒවා ඔක්කොම නැහැ කියන එක. එතන මේ සියලුම සංස්කාර කියන කතාව නේද කතා කරන්නේ. ඊළඟට සමස්තයන් වල තියෙනවා අපි පංචස්කන්ධය කියනකොට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා කියනවා. එතන සංස්කාර කියන්නේ ලෝකයේ තියෙන හැම දෙයක්ම නෙවෙයි. තමන්ගේ සිත තුළ පහළන සිතින් ගන්නවට සංස්කාර කියන්නේ. ඒ කියන්නේ රූප පිළිබඳ හරි, ශබ්ද පිළිබඳ සිතිවිලි, ගන්ධ සුවඳ රස පිළිබඳ සිතිවිලි, කායට දැනෙන ස්පර්ශ මනසින් මේ දේවල් අරමුණු වෙනවා. මේවා පිළිබඳ සිතිවිලි තමයි එතන සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ. මම මේ සංස්කාර කියන වචනේ විවිධ තැන්වල යෙදෙනකොට ඒ අර්ථය මේ ආකාරයෙන් තේරුම් ගන්න කියන කාරණාවයි කියන්නේ. ඊළඟට මෙතන කියනවා තවත් විවිධ තැන්වල සංස්කාර කියන වචනේ කියනවා අපි ඒවා නම් කියලා දැන් අවිද්‍යාව පස්සේ අත්හන් කරනවා කියන තැන. අවිද්‍යාව නිසා සංස්කාර කියන තැන ඔබ ආකාර දෙකකින් බුදුහාමුදුරුවෝ කියනවා. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා එක තැනක කියනවා. කියන අවිද්‍යාව පත්‍ය සංස්කාර කියනකොට ඒ සංස්කාර කියන්නේ මොනවද මහණෙනි? කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. මේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන ඒවා නිරෝධ සමාපත්තිය ගැන එහෙම කතා කරනකොට කියන එතන අර්ථය මෙතෙන්ද ගන්න බෑ. එතන නිරෝධ සමාපත්තිය ගැන කතා කරනකොට කාය සංස්කාර කියන්නේ ආස්වාස් ප්‍රස්වාස. වාචී සංස්කාර කියන්නේ විතක් විචාර. ඊළඟට අනිත් එක චිත්ත සංස්කාර කියන්නේ අනිත් මේ කියන දැනීමක් කර ඒක සිිතේ තියෙන සියලුම සයිකසික ධර්ම. එතකොට ඒක නෙවෙයි මෙතන කතා කරන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට එක තැනකදී කාය සංඛාර වටේ සංඛාර චිත්ත සංඛාර කියලා කියනවා. එහෙම කියනකොට අපි ඒක තේරුම් ගන්නට ඕනේ කයින් සිතින් වචනයෙන් යම් කිසි කුසල හරි අකුසල කර්මයක් කරනවා නම් අන්න ඒ කර්ම සංස්කාරවල තමයි මෙතන කාය සංඛාර වචේ සංඛාර චිත්ත සංඛාර. ඒක අවිද්‍යාව නිසා කයින් වචනයෙන් සිතින් කුසල් හෝ අකුසල් කර්ම සංස්කාර රැස් කරනවා. ඕක වෙනස් වචන වලින් බුදුහාමුදුරුවෝ කියනවා අවිද්‍යා පත්‍ය පුඤ්ඤාම් සංඛාර. අවිද්‍යා පත්‍ය පුඤ්ඤාම් සංඛාර අවිද්‍යා පත්‍ය අනුඤ්ඤාම් සංඛාර. මේ අවිද්‍යාව නිසා කුසලුත් කරනවා අකුසලුත් කරනවා ආනන්ද කියන්නේ සිත ලක්ෂණපත්යේ පවස්නාව සමාධි සිත කරගන්නවා. එතකොට මේ දෙකම එකයි අර කාය සංකාර වටේ සංකාර සුද්ධ සංකාර කියන එකයි මෙතන කියන පුණ්‍යාභි අපුණ්‍යාභි අනුගාමී කියන වචන තුනේ දැක්වෙන්නේ එකම අර්ථයක්. කියන්නේ කයින් හරි වචනෙන් හරි සිතින් හරි. කුසල් හෝ අකුසල කම්ම සංස්කාර රැස්වීමක් තියෙනවා. ඒක අවිද්‍යාව නිසා සිදුවන්නේ. ඒ වගේම සුත්ත නැසන තත්ත්වයේ පවත්නා ධ්‍යාන මට්ටම් තියෙනවා. ඒවා ප්‍රබදන ආනිදාව සංකාර කියලා. ඒවා සිදුවන්නේ අවිද්‍යාව නිසා. එන්න මෙතන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචනේ අපි අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා කියව සංඛාර කියන්නේ මොකක්ද කියලා. ඒත් අවිද්‍යාව කියන්නේ මේ ඇත්ත තේරුම් ගන්නට පහසුවෙන් මතක තබා ගන්න පුළුවන් විදිහට කියනවා නම් නිවන් යාමට අවශ්‍ය දේවල් දන්නේ නැතිකම. සංසාර විමුක්තිය ලබා ගැනීමට අවශ්‍ය දේවල් දන්නේ නැතිකම. අපේ මේ භවනා පැත්තේ නිවන පැත්තෙන් කතා කරනකොට කියන්නේ ඕක නිසාම තමයි සංසාරයේ දිග්ගැස්සන දේවල් කරන්නේ. එතකොට එතන සාවිද්‍යාපත්‍ය සංඛාරය කියන්නේ කුසල කුසල කර්ම සම්පූර්ණ. මේ සංඛාරපත්‍ය විඥාන කියලා ඊළඟ සංස්කාර නිසා විඥානය ඇති වෙනවා. එතන මේ විඥානය කියනකොට විඥානයේ විවිධ ප්‍රභේද තියෙනවා. දැන් අපි අර අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යාව නිසා කුසල කුසල කර්ම සංස්කාර රැස් කරන විඥානයේ පිට ඇති වෙනවා. විඥානය ගැන ගැනීම කියන අදහස. එතකොට එතන ඒ අවිද්‍යාව නිසා ප්‍රසලාපතන කන්න සංස්කාර වෙනකොට ඇති වෙන විඥානයට කියන්නේ අභිසංස්කාර විඥානය. සැස්තවන විඥානය. අභිසංස්කරණය කරනවා රැස් කරනවා. ප්‍රසලාපතන කන්න රැස් කරනවා. අවිද්‍යාව නිසා ඒවා රැස් කරනවා. එතකොට ඒ විඥානයට කියන්නේ අභිසංස්කාර විඥානය. මේ අභිසංස්කාර විඥානය එක්තරාකට කම්ම දැක්කනොත් පහළ වෙන්නේ දැනීම වල තියෙන වචනේ. දැන් මරණ මොහොතට පත් වෙනකොට යම් කිසි කර්මයක් හේපත් වෙනවා. ඒ කර්මයේ හේපත් වෙන විට ඇති වෙන විඥානයට කියනවා කර්ම විඥානය. එතකොට ඒක අපි ධ්‍යාත්මක සම්බන්ධ කරන කතා කළොත් එහෙම ධ්‍යාත්මක නැරෙන්නේ ඉස්සරහ ආකාර කුසල කුසල කර්ම රැස් කරලා තිබුණා. ඒක රැස් කරපු කර්ම වලට කියන්නේ මොනවද? අභිසංස්කාර විඥාන. රැස් කරපු විඥාන. මේවා රැස් කරපු විඥාන නම් මරණ මොහොතේ සිහිපත් වෙනවා. ඒ මරණ මොහොතේ සිහිපත් වෙන එක කියන්නේ කර්ම විඥාන. මේවා බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියපු කතා අපි කියන්නේ. ඒ කර්ම විඥානය නිසා සංඛාරපත්‍ය විඥාන. මේ සමතැනක ගිහිල්ලා ප්‍රතිසන්දි විඥානය කියන එක ඇති. එතන විඥානය කියන්නේ ප්‍රතිසන්දි විඥානය. දැන් තනක ගිහිල්ලා පහළ වෙනවා. මේක අර්ථය. ඒ සම්මතව මේ විඥානය කියන එක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ කියනවා චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන හයක්. මේ පටිච්ච සම්පදාය ධර්මයේ විස්තර කරන්නට පුළුවන් ආත්ම තුනකට සම්බන්ධ කරලා මේ ආත්ම කුසල කුසල කර්ම රැස් කළා ඒවා මරණ මොහොතේ සූපත් කළා මේ ජීවිතයේ අපි ඉපදුණා ඉපදුණාට පස්සේ මේ කනනාසාදී දේවල් ඇති වුණා ඉතින් ඕවා නිසා ඕවට අනුමහම වෙලා විවිධ සිතිවිලි කර්ම අපි මේ ජීවිතයේ රැස් කළා මේ කර්ම නැවත මරණ මොහොතේදී සූපත් වුණා නැවත දැනට ඉපදුණා එතකොට ආත්ම තුනක් ඕක හරියට මේ ආත්මේ මේ ආත්මේ මේ ආත්මෙන් පසු ආත්මේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ මේ ජීවිතයට විතරක් සම්බන්ධ කරලා විස්තර කරන්න පුළුවන්. එතකොට මේ ජීවිතයට විතරක් සම්බන්ධ කරලා විස්තර කරනකොට විඥානය කියන එක චක්ඤ්ඤාන, පොතඥාන, ගානඥාන, ජීවඥාන, පාඥාන, මනෝවිඥාන කියලා කියනවා. ආත්ම තුනකට සම්බන්ධ කරලා කතා කරනකොට සංඛාර පත්‍ය විඥාන කියන කතාව එතන ප්‍රතිසංවිඥානය කියලා රටේදී කියන්නේ නැවත බාහිරට ගිහිල්ලා පහළ වෙන ඉස්සලාම් පහළ වෙන විඥානය තමයි ප්‍රතිසංගි විඥානය කියන්නේ. විඥාන පත්‍ය නාම රූප. මේ විඥානය ඇති වුණාට පස්සේ නාම රූප ඇති වෙනවා. නාමය කියන්නේ සිත රූපය කියන්නේ කය කියලා මේ ගත්තොත් සිත සහ කය නාම රූප. මෙතන නාම කියන එක විස්තර කරන්න බුදුරජාණන් වහන්සේ පරිසම්පාදයන් කියන විදිහට වේදනා සංඥා චේතනා මානසිකාර පස්සෝ කියන. වේදනා සංඥා පස්සෝ චේතනා මානසිකාර ඔය වචන පහ. වේදනා සංඥා පස්සෝ චේතනා මානසිකාර මේවට තමයි නාම කියලා කියන්නේ. මේක මේ ඇයි ටිකක් මතක තියාගන්න අමහසුයි. ඒක නිසා මෙතන කතා කරන්න පංචස්කන්ධයේ වේදනා සංඥා සංකාර විඥාන කියන හතර තමයි නාම කියලා. කියන්නේ මෙතන වේදනා සංඥා පස්ව වේදනා මානසිකාර කියලා පහක් කියවනේ. එතන වේදනා කියන්නේ අපේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන තැන කියපු වේදනා ස්කන්ධ. දෙකම එකනේ. ඊළඟට දෙවෙනි තැන කියන සංඥා කියන ඒ සංඥා කියන විස්තරය තමයි අර පංචස්කන්ධ කතාවේදී වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය කියන සංඥා ස්කන්ධය. ඊළඟට චේතනා මානසිකාර කියලා චේතනාහං වික්ඛවේ කම්මං වදාමි කියලා මේ ආයතනේ චේතනාව නිසා කර්ම රැස් කරනවා කියලා. එතකොට මානසිකාර කියන්නේ සිටී. සිහිපත් කරනවා. මේ චේතනා මානසිකාර කියන දෙකමයි කියන්නේ සංස්කාර ස්කන්ධයට. එතකොට වේදනා ස්කන්ධය තුන තියෙනවා සංඥා ස්කන්ධයක් තියෙනවා සංස්කාර ස්කන්ධයක්. දැන් පස්සේ කියලා තව එක වචනයක් කියනවා. පස්සේ කියන්නේ විඥාන ස්කන්ධය. ඒ කියන්නේ පස්සේ කියන එක මනසින් ගිහිල්ලා ස්පර්ශ කරනවා කියන පස්සේ කියලා කතා කරනවා. ඒ මනසින් ස්පර්ශ කරනකොට විඥානයක් දැනෙනවා. එතන ඒකක ඒකම අදහස් කරන්නේ විඥානස්කන්ධය. ඒතකොට නාමස්කන්ධයේ විඥානපත්‍ය නාම රූපං කියන තැන නාම කියන්නේ ඔය කියන වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්ම හතර. නාම රූපං කියන රූප කියන්නේ අපේ ඇඟ කියලා ගන්නකොට ඒ ඇඟේ හැදිලා තියෙන පටවිය ආපෝ තේජෝ වායු මූල ධාතු අතරයි ඒක නිසා ඇතිවෙච්ච උපාදාය රූපය. සත්තාරෝච මහා භූතා චතුරාන්ත මහා භූතාන උපාදාය රූපං ඉදං උච්චිත රූපං කියලා කියන්න බුදුම. එතකොට මේ රූපය මේ නාමය මේ දෙක ඇතිවන්නේ අර ප්‍රතිසන්දි විඥානය ඉගෙන දුන්න නිසා. ඉස්සල්ලාම නැරෙනවා නැරෙනකොට කර්ම සිහිපත් වෙනවා ඒ සිහිපත් වෙන නිසා මම මේකට අපිට කියන සම්බන්ධ කරන මේ කතා කරනවා මම ඔබේ සිහිතල ගත්තා සිහිතල ගන්නකොට ඉතන නාම ධර්මය කියන පටන් ගත්තා ඒ වගේම රූප ධර්ම කියන පටන් ගත්තා ඒවා මේ කාම ශබ්ද කරලා කියන්නේ ඒවා පස්ස තියෙනකොට ඔබ මේ අර්ථය දැක්කේ එයාට තේරුම් ගැනීමේ පහසුව සඳහා මේ සරල කරලා මේ පොඩි පාසල් නමකට කියන ආකාරයෙන් මේ කියන්නේ එතකොට නාම රූප ප්‍රඥා සලායතන. මේ නාම රූප නිසා ආයතන හයක් ඇති වෙනවා. ආයතන කියන එක තමයි සලායතන කියලා හැදෙන්නේ. හයක් ආයතන හයක්. ආයතන කියන්නේ යම් කිසි දෙයක් තියෙන තැන වෙන තැන එකතු වෙන තැන කියන අර්ථය. එතකොට මේ සංස්කාර ගමන දිග්ගැස්සීමට අවශ්‍ය දේවල් ප්‍රශ්නය මේවායි. සංසාර ගමන නිරතරන්නට අවශ්‍ය දේවල් රැස් කරගත යුත්තේ මේයි. ඒවා තමයි ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. සමන්නේ විදිහට ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන විදිහයි. එතන ඉන්ද්‍රිය හයට ඇහැට පාලියෙන් චක්කු කියනවා. ඒකට ආයතන කියන වචනේ එකතු කරනවා. චක්කු එකතු කිරීම ආයතනය ආපුවම සක්කායතනය වෙනවා. අවකසන් ව්‍යාකරණය කරලා තියෙනවා සංදේනාකාර තියෙනවා. එතකොට සෝත කියන්නේ කනද ඒකට ආසන කියන වචනය කරනවා සෝතායතනය. නාසයද කියන්නේ ගාන කියලා. මාපන්න කරන ගාන ආයතන කියපුවාම ගාන ආයතනය වෙනවා. දිවට කියන්නේ ජීවා කියලා. හරි. ජීවා ආයතනය කියන වචනය එකතු වුණා ජීවා ආයතනය වෙනවා. හරි. කාය කියලා නම් පණින් උපාදීන් කියන්නේ. එතකොට කාය ආයතනේ කාය ආයතනය. එතකොට මනසට කියන්නේ මනෝ කියලා මනෝ ආයතනේ මන ආයතනය. එන්න මේ නාම රූප නිසා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඒවා පහළ වෙනවා ඒ ආයතන පාස්තරයක් නෙවෙයි. ඒ ආයතන නිසා සලආයතන පත්‍ය පස්සෝ සලආයතන නිසා පස්සයක් දෙන දෙනවා. ඇහැට රූපයක් දැක්ුණාට පස්සේ රූපේ දැකීමේ සිතක් පහළ වෙනවා. ඒ සිත පහළ වෙනකොට මනසෝ ගිහිල්ලා ඒ රූපේ ස්පර්ශ කරනවා. කනට ශබ්දයක් ඇහුණාම ශබ්දය දැන ගැනීම සිතක් ඇති වෙනවා. ඒ සිත ශබ්දේ ස්පර්ශ කරනවා. නාසයට ගඳ සුවඳ වැදුනට පස්සේ අපිට ඒක දැනෙනවා. ඒ දැනෙනකොට සිත ඒ ගඳ සුවඳ ස්පර්ශ කරනවා. අන්න ඒ වගේ. දිවට යම් කිසි දෙයක් ගෑවෙනවා රසක්. එතකොට අපිට ඒක දැනීමක් ඇතිවෙනවා. ඒ දැනීමෙන් තමයි අර රස ස්පර්ශ කිරීමක් සිදු වෙනවා. ඒ මායකේ නාම ධර්මයක් ඇති වෙනවා දැන්. ඒ වගේම කායයට යමක් ගමනම ඒ පොට්ටබ්බ ස්පර්ශ කරනවා මනස. මනසම යම් දෙයක් කරමුණු කරපුවාම ඒ මනසෙන් අරකෝ අරමුණු කරපු දෙයක් මනසින් ස්පර්ශ කරනවා. එන්න මෙතන ස්පර්ශ හයක් වෙනවා. එතන ඒක අර සංකෝෂෝට ගහන දේවා කාය මනෝ කියන පාළි වචන වලට ස්පර්ශ කියන වචනේද පාළියෙන් කියන්නේ ස්පර්ශ කියලා. මා ප්‍රාණ ප්‍රයන්නේ අල්සන්නේ කරන. එතකොට සංකෝ ස්පර්ශ නැත්නම් සංකෝ සංපස්ස ප්‍රාණාමයන්. සංකෝ සංපස්ස කියන වචන දෙක කොටනහම සංකෝ සංපස්ස වෙනවා. එකතු කිරීම සංපස්ස කරනවා සෝත සංපස්ස ගාන සංපස්ස ජීවා සංපස්ස කාය සංපස්ස මනෝ සංපස්ස කියලා ඒකට කියනවා ඒ පස්සපච්චය වේදන මේක නිසා වේදනාව මේ වේදනාව සැප දුක් නැදහස් වේදනාව වෙන සැප වේදනාව දුක් වේදනාව නැදහස් වේදනාව වෙන්න පුළුවන් කායික වේදනාව වෙන්න පුළුවන් මානසික වේදනාව වෙන්න පුළුවන් කායික හරි මානසික හරි සතබුත් නැඳහක් තියෙනවා නැතිව. මෙයම අර ඇහැට රූපය දැක්කලා ඒ රූපය දැකීම දැක්කට පස්සේ සැප වේදනාවක් ඇති වෙන පුළුවන් නැත්නම් දුකක් ඇති වෙන පුළුවන් නැත්නම් නැඳහක් වේදනාවක් ඇති වෙනවා. තමන් ප්‍රිය කරන දෙයක් දැක්කොත් සැප වේදනාවක්. තමන්ගේ අත්හිතෙන් අත්හින් කරන ජරා දෙයක් දැක්කොත් දුක් වේදනාවක්. ජරා දෙයක් හෝ ජරා දෙයක්. නැත්නම් අපි හිතමු මඳහක් දෙයක් දැක්කම එතකොට අපිට මඳහක් වේදනාව. ඒකෝට ඒ චක්කු සංපස්සේ නිසා ඇතිවෙච්ච වේදනාව චක්කු සංපස්සදා වේදනාවක්. චක්කු සංපස්සේ තුළින් ඇතිවුණු වේදනාව කියන එකයි චක්කු සංපස්සදා වේදනාව කියන්නේ. ඒ චක්කු සංපස්සදා වේදනාව සැපයක් වෙන්නත් පුළුවන් දුක් එකක් වෙන්නත් පුළුවන් සැප දුක් දෙකම නැති නැදහස් වේදනාවක් වෙන්නත් පුළුවන්. ඕවට කියන්නේ මනෝ පවිත්‍රා කියලා. ඕන විදිහට ඒක කියන්නේ ඇහැට දැකපු රූපයේ සැප වේදනාවක් බෙදෙන ආකාරයෙන් අපි සිහිපත් කරනවා, කල්පනා කරනවා, ඒ ගැන සිතීදී ඇති කරගන්නවා. මනසේ යම් කිසි හැසිරීමක් තියෙනවා. සැප දෙන විදිහට ඒක සිහිපත් කරනවා. ඒක නිසා මනෝ පවිත්‍රා කියනවා. ඒ දුක දෙන විදිහට සිතපත් වෙනවා. දුක් වේදනා ඒක ඒකත් මනෝපවිචාරය. නැත්තම් මනෝහස්ය ආකාරයෙන් දෙන ආකාරයක සිතපත් කරන ඒක මනෝපවිචාරය. එතකොට මේ ඇහැට රූපේ ගැටුණාට පස්සේ චක්ක සංපස්සජා වේදනාවක් එක්කෙනා මේ වේදනාව සැපයක් විය හැකි දුක් එකක් විය හැකි නැදහස් එකක් විය හැකි ඒ වේදනාව ඇති කර දෙන්නේ අර කලින් කියපු සිතේ හැසිරෙන ස්වરૂපයම මනෝපවිචාරය නයි. මේක බුදුහාමුදුරුවෝ කියන දක්ෂනා රූපන් විශ්වාසෝ මත අස්සාස්ථානිය රූපන් කුරුතර කියාදී වශයෙන් ඒවා දක්වනවා. එතකොට මේකෙත් වේදනාව අපි තේරුම් ගන්න ඕනේ කායික මානසික වේදනා තියෙනවා, සැප වේදනා තියෙනවා, දුක් වේදනා තියෙනවා, නැදහත් වේදනා තියෙනවා. මේවා ඇහැට රූප පෙන්වන්නට පස්සේ තියෙන්නත් පුළුවන්, නැත්නම් කනට පස්සේ හවුනට පස්සේ තියෙන්නත් පුළුවන් මේ වේදනා. කනට පස්සේ ඇතුණාට පස්සේ තියෙන වේදනා කියන්නේ සෝත සම්පස්සදා වේදනා. නාසයට ගඳ සුවඳ යනකට පස්සේ මේ වේදනාව ඇති වෙන්නත් පුළුවන්. ඒකට කියනවා ගාන සංපස්සජා වේදනාව. ඊළඟට දිවට රසයක් ගෑවුනාට පස්සේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. දිව සංපස්සජා වේදනාව කියලා ඒකට කියනවා. කායට ස්පර්ශය වුණාට පස්සේ තියෙන වේදනාව කාය සංපස්සජා වේදනාව වශයෙන් මනසෙන් දේවල් අරමුණු කළාට පස්සේ ඇති වෙන වේදනාව මනෝ සංපස්සජා වේදනාව වශයෙන් හඳුන්වනවා. එතකොට මේ විදිහට වේදනාව තේරුම් ගන්නට ඕන. වේදනා පත්‍ය සංඥා. වේදනා ඇතුණාට පස්සේ සංඥාවක් ඇති වෙනවා. මේක මම දන්නවා සංඥාව කියන්නේ ආස්වාද වෙනීම, බැඳීම. මේ කරන ස්වરૂපය ඒක මේ වන්දයක් නේ ආස්වාද. එතකොට මේ ආස්වාද ප්‍රධාන වශයෙන් කොටස් තුනක්. කාම ආස්වාද කියලා. කාම වස්තුන් තුනේ ඇහැට පිය රූප දැකලා සුඛ වේදනාවක් විඳින්න ආසාවක්, කනට ශබ්ද අහලා සුඛ වේදනාවක් විඳින්න ආසාවක්, නාසයට හොඳ ගඳ සුවඳක් දැකලා ඒකට ආසාව නැත්නම් දිවට හොඳ රසයක් දැනෙන්න ආසාව. කයට හොඳ ස්පර්ශයක් තමන්ට සතුටක් ගෙන දෙන ස්පර්ශය මොකක් හරි. ඒ ස්පර්ශය පිළිබඳ ආසාව. ඒ වගේම මනසට විවිධ අරමුණු හමු වුණාට පස්සේ ඒ තුළින් ඇති වෙන ආස්වාදයේ මුදීමට තියෙන කැමැත්ත ආසාවක් ඇති වෙන්න පුළුවන්. මේ විදිහට මේ ආසාව කාම ආසාවක් වෙන්න පුළුවන්. නැත්නම් මේ භවයේ නැති වීමට ආසාවක් වෙන්න පුළුවන්. මේ මරණයට පස්සේ මේ ලෝකෙ උපදිනා නැත්නම් නැවත මානව ලෝකෙම උපදින්න ඕනේ. ඒ ආදී වශයෙන් වගේ කැදී සිටින ආසාවක් ඇති වෙනවා බලවත්තාව. නැත්නම් සමහර අය හිතනවා මරණයට පස්සේ නැවත ඉපදෙන්න ඉන්නකම් කාලා බිලා පුළුවන් තරම් ජීවත් කරලා ඉන්න එක තමයි තියෙන්නේ කරන්නට කියලා ඉන්ද්‍රියම් පිනව පිනව සතුටු වෙන්න ආසාවක් තියෙනවා. එහෙමයි අදින්න අනන්ත. ඒකට කියනවා විභව සංඥාව කියලා. එතකොට මේ කාම සංහා, භව සංහා, විභව සංහා කියලා සංහාව කොටස් තුනක් වෙනවා. මේ සංහාව ඇති වෙන්නට පුළුවන් රූප දැකලා රූපේ පිළිබඳ සංහාව. ඒක රූප සංහා කියන්නේ. කන පැහැයක් ශබ්දේ පිළිබඳ සංහාවක් ඇති. ඒකට කියනවා ශබ්ද සංහා කියලා. නාසයෙන් දැනෙන ගමන සුවඳ සංහාය තියෙන ගමන සංහා. ඊට දැන් රස වලට ඇතිවන සංහාට රස සංහා කියන. කායට දැන් උපස් කියන ඒවට සංහාකද. එතකොට ඒවට කියන පොට්ටබ්බ සංහා. මනසට දැනෙන දේ අරමුණ වලට සංහාවක් ඇතිවෙන එකට දැන ධම්ම සංහා. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒවාට සංහා කියන වචනේ දක්වලා එකතු කරලා තමයි රූප සංහා, ශබ්ද සංහා ආදී වචන හැදෙන්නේ. මේ රූප සංහාව ඒ ලැබීමට රූපයක් තුළින් ආශාවක් අත්දැකීමෙන් තියෙන ඒ සංහාව කාම ආශාවක් වශයෙන් හැටියෙන්ද පුළුවන්. භව ආශාවක් වශයෙන් හැටියෙන්ද පුළුවන්. විභව ආශාවක් වශයෙන් නැත්නම් කාම සංහා භව සංහා විභව සංහාවක් වශයෙන් හැටියෙන්ද පුළුවන්. ඒ වගේ අර කය නම් මේ තුනින් බිඳුවන් 18ක් කියලා. මේ 18 සමන්ගේ දේවල් පිළිබඳව තියෙන්න පුළුවන් අධ්‍යාත්මික වශයෙන්. අනුන්ගේ දේවල් පිළිබඳව බාහිර වශයෙන් තියෙන්න පුළුවන්. ඒක අධ්‍යාත්මික භාවය වශයෙන් මෙතන හොම 36ක්. ඕකම අතීතයේ දේවල් පිළිබඳ සංහාවක් තියෙනවා. වර්තමානයේ දේවල් පිළිබඳ සංහාවක් තියෙනවා. අනාගතයේ දේවල් පිළිබඳ සංහාවක් තියෙනවා. ඒකට තුනක් තියෙනවා එතන. අතීත වර්තමාන. ඒකන 36 තුනෙන් ගණන් කරුවම 108ක්. මේ විදිහට සංහාව 108 ආකාරයකින් උපදිනවා. ඒ සංහාව තමයි අපි මේ වේදනාපච්චය සංහා කියන්නේ. වේදනාංශ සංහාව. ඉන්පස්සේ සංහා පංචය උපාදාන. උපාදාන කියන්නේ අල්ලන. සිතින් ගිහිල්ලා කඩින් අල්ල ගන්න. ඔය පොත්වල දක්වා තියෙන උපමාව ඔය ණයෙක් හරි ගැරන්ඩියක් හරි සතෙන් මැගේ ගිහින් කටින් අල්ල ගන්නවානේ. කටින් අල්ලගත්තට පස්සේ උඩ ගැව්වත් ඒක අතහරින්න ඕක කැමති නෑ. අතහරින්නේ නෑ. සමහර විට අතහරින්නෙම නැතුව ඉන්න කොච්චර තමයි. එතකොට මේ වගේ තදින් අල්ලා ගැනීමට උපාදානය කියලා කියනවනේ. යා පොත්පත්වල දැක්කේ. ඒ උපමාව පොත්වල තියෙන උපමාවක් විදිහට කියනවා. එතකොට අපි සමින් අල්ලා ගන්නවා. උපාදානකට. මේ අල්ලා ගැනීම සමින් අල්ලා ගැනීම තුන් ආකාරයෙන් සිදුවන්නට පුළුවන්. ඒ කියන්නේ සංහාවෙන් අල්ලා ගන්න පුළුවන්. ඉතින් සමින් අල්ලන සංහාර ආසාව. නැත්නම් මානෙ සමින් අල්ලා ගන්න සංහාර මානෙ. නැත්තම් වැඩි දෘෂ්ටියකින් කටයුතු කරනවා මමමගේ මගේ ආදී වශයෙන් ඔක්කොම දෘෂ්ටියකින් කියනවා උපාදාන. එතකොට මේ උපාදාන සංහාන වශයෙන් හෝ මාන වශයෙන් හෝ දිට්ඨි වශයෙන් හෝ කියන ත්‍රිදාකාරයෙන් ඇති වෙන්න ඉඩ තිබෙනවා. ඒ උපාදානයේ හතර ආකාරය. ඒ කියන්නේ ඇතිවෙන උපාදානයේ ආකාර හතරක්. කාමෝපාදාන, දිට්ඨෝපාදාන, අත්වාදෝපාදාන, සීලම්බතෝපාදාන කියලා ඒවා දක්වන්නේ. එතකොටින් මල්ලනවා පදින් කාම වස්තුව මල්ලනවා. කාමය හෝ කාම වස්තුව. කියන්නේ කාම වස්තුන් තුළින් යම් කිසි ආස්වාදයක් තියෙනවා නම් ඒක එක් ක්ලේශකාමයි. ආ ඒ ක්ලේශිය ටිකරු දෙන වස්තුන් තියෙනවා නම් ඒකට කියන වස්තුකාම කියලා. ඒ අපි හිතමු ඇහැට රූපයක් දැක්කා කියලා රූපේ දැක්කම ලස්සන රූපයක් නම් ඒක ගැන සතුටක් වෙනවා ඒ සතුට විඳින්න ආසාවක් තියෙනවා නම් ඒක ප්‍රේතකාමයි. ඊළඟට ඒ රූපේටම ආසා කරනවා නම් ඒක වස්තුකාමයි. එතකොට මේ වස්තුකාම වශයෙන් හා නැත්නම් ක්ලේශකාම වශයෙන් යම් කිසි දෙයක් එදින කලින් අල්ලන්නට පුළුවන්. ඕනම එකක්. රූපයක් හරි සබ්දයක් හරි ඕනම එකක්. මේක නිසා ඒක කාම උපාදාන කියන වචන දෙක එකතු කරලා කාම උපාදාන කියලා හැදෙනවා. ඊළඟට දික්ඛේ පාදා කාම උපාදාන සුව අපාදා පාදාන සීලබ්බතු උපාදාන කියලා හතරක් තියෙනවා. ආ දික්ඛේ වැඩි ආකාර දෘෂ්ටියෙන් කියනවා. අපි අවබෝධ කරගෙන හැඟීම් අල්ලගෙන තියෙනවා ඒකම තදින් අල්ලගෙන සිටින සමහර දැන් කාලේම යන්නට බෑ කියලා තදින් අල්ලන්නේ සමහර විටයින් මානාගාමී කියන කිසි කාලේ ඉන්නට බෑ කියලා තදින් අල්ලන්නේ අපි මේ භාවනා කරන අය තුළ තියෙන උපාදාන සිද්ධාකුල කියනවා නැත්නම් රහත්තුන් කියන දවසකින් ජීවිතයෙන් ඉතිරි වෙනවා කියලා තදින් අල්ලගෙන ඉන්නවා ඒ වගේම හොඳ පැත්තෙම තදින් අල්ලන දේවල් තියෙනවා නැත්නම් මේකමයි හරි වෙනස් දෙයක් හරි නෑ කියලා. අපි සමහර භාවනා කරනකොට කියන්නේ ඒක හම්බුගෙන මොකක් හරි දුවාම ඒකම අතින් ළඟගෙන මේ බුදුහාමුදුරු කියපු දෙයක් පැහැදිලිව පෙන්වලා දුන්නා. අද අර සතහනින්නට කැමති නෑ තමන්ම තදින් අල්ලන්නේ. නැත්නම් ඉතින් දෙවියන් වහන්සේ ලෝකෙම වගේ එහෙම දෙයක් තදින් අල්ලගෙන. ඔය ඕනෑම දෙයක් දෘෂ්ටි කියනවා. මේක ආත්මයක් තියෙනවා නැත්නම් මරණයෙන් පස්සේ ඉපදෙනවා මරණයෙන් පස්සේ ඉපදෙන්නේ නැහැ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වගේ දේවල් නැහැ අපාය වගේ දේවල් නැහැ ඔක්කොම මේ ලෝකේ තියෙන ආදී විවිධ දෘෂ්ටි තියෙනවා මේවා සතියෙන් අල්ලා ගන්නවා ඒකට තමයි දිට්ඨි උපාදාන කියන්නේ ඊළඟට අත්වාද උපාන මේක ආත්මයක් කියලා Tamange ඇඟයිත් අල්ලන්නේ මේක ආත්මයක් කියලා සතියෙන් මල්ලගෙන ඉන්නවා ඒක අත්වාද උපාදානයි ඊළඟට මේ සංස්කාර විමුක්තිය ගැන ලැබීමට නිවන් ලැබීමට අපේ ආගමනෝ කතා කරනවා නම් අන්‍ය ආගමනෝ කතා කරනවා නම් මේ දුක සම්පූර්ණයෙන් නැති කරලා සදාකාලික සැපක් ලබා ගන්නට වෙයි කියලා විවිධ ක්‍රියාමාර්ග නිවැරදි ක්‍රියාමාර්ග නැත්නම් සම්පූර්ණයෙන් මල් ගන්න සිටිනවා. ඒකයි සීලබ්බතෝපාදාන කියන්නේ. දෙවියන් වහන්සේට යාඥා කළොත් සදාකාලික සැපයට ස්වර්ගයට යන්නත් පුළුවන් කියලා ඒක තමින් අල්ලගෙන ඉරිදට ගිහිල්ලා ඉතින් පල්ලෙට ගිහිල්ලා දන ගහලා අපි මේ සමස්තය පිටබඳව කරනවා නෙවෙයි අපි මේ කියන්නේ මේ උපාදානය මේ සීලබ්බත උපාදානය කියන වචනේ. ඉතින් මේ විදිහට ඒක උපාදාන නැත්නම් හින්දු ආගම වගේ ගිහිල්ලා කන් දෙක අල්ලගෙන අත් දෙක දෙපැත්තෙන් ධානය නැමීගෙන යන දෙවියන් හෝ සිය දෙවියන් හෝ කවරෙකුට හරි මේ පූජා දීලා වන්දනා කරාට පස්සේ මේ සංසාර දුකෙන් මිදෙන්න කරන්නට පුළුවන් කියලා නැත්නම් කටු ගහගෙන බිම පෙරෙද්දා එන්නේලා එහෙම කරන්නට පුළුවන් කියලා හිතාන එහෙම උපාදාන කරනවා ඒ සීලබ්බත උපාදාන. නිවන් යන්න යන බලාපොරොත්තු වෙන අයත් ඒ වගේම උපාදාන කරගෙන ඉන්නවා දැන් ඔය ඉන්නවනේ ඔය දස්ස ගිහින් කෙනෙක් සෝතාපන්න උපාසක මහත්මයෙක් කියන කියාගන්න. දන් දෙන්න තේපා, සෙන් කකින්න තේපා, භවනා කරන්න තේපා, මෙතෙක් කරපු බණ ඔක්කොම බොරු මං කියන බණ විතරයි හරි. ඕක තමයි ආගේ ප්‍රධාන තියෙන්නේ මොකක්ද ප්‍රධාන දේ. එතකොට ඒකම අරගෙන ඉතින් දහස් ගණන් මේක උපාදාන කරන අනිත්‍යයි වර්ධේ කියලා ඉතාලම යනවා. නැත්තම් ඔය නක්කාවත් කියලා පිස්සුමනසේ කියන ඒ නිකන් විකුත්ති බණ කියනවා අපිට මේ ළඟදී දුර කතාවනේ හුදුල දෙන කතා කරලා ඒ විකුත්ති කාර්යය. මේ ඒව අල්ලගෙන පතිනම උපාදාන කරනවා. මේවා සීලබ්බත උපාදාන. හිතන්න පානේ බුද්ධඝමී චිත විතරයි මේ සීලබ්බත උපාදානය කියන එක තියෙන්නේ කියලා. එදා බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ පෞසෝදාහරින්ද කියලා කංගාවේ ඊළඟට බහැලා හොදනවා, උදේ පාන්දර නානවා. ඒ වගේ ගිනි දීගන් පොදනවා වගේ දේවල් තිබුණා. ඒවත් සීලබ්බත උපාදාන තමයි. නමුත් අද කාලේ හැටියට ඔය වගේ උපාදාන තියෙනවා. මේ විදිහට උපාදාන වර්ග හතරක් තියෙනවා. එතකොට සංහාව තුළින් මේ උපාදාන ඇති වෙනවා. උපාදාන පත්‍යා බහෝ උපාදානයේ නිසා භවය කියනවා. මේ භව කියන එක පොත්පත්වල දක්වා තියෙන ආකාර දෙකක්. කර්ම භව සහ උත්පත්ති භව කියනවා. අපි පොත්වල තියෙන කරුණු අපි ඉදිරිපත් කරන ප්‍රායෝගික වශයෙන් ওই කරුණු වල වැඩියෙන් ඉදිරියේදී තේරුම්ගන්න තියෙනවා. එහෙනම් එතකොට මේ පොත්වල තියෙන එකයි ප්‍රායෝගික එකයි අතර සම්පූර්ණ වෙනස්කම් තියෙනවා. ඒක නිසා පොත්වල තියෙන ඒවා දැක යුතුයි. උත්පත්ති භව කියන එක භවය කියන්නේ ලෝකය කියන සිංහල අදහස අපි ගත්තොත් කාම ලෝකයක් තියෙනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝක හයයි, මනුෂ්‍ය ලෝකයයි, කාම ලෝක කියලා කියනවානේ. අපාර හතරක් කාම ලෝකෙට ඇතුළත් වෙන්නේ. එතකොට එතන 11ක් තියෙනවා. දිව්‍ය ලෝක හයයි, මනුෂ්‍ය ලෝකයයි, අපායවල හතරක්. මේ 11ටම කාම භව කියලා කියනවා. කාම ලෝකය කියලා කියනකොට අපි කාම භව කියනවා. ඊළඟට රූපාවචර භව ලෝක 16ක් තියෙනවානේ. ඒ දාර්ශනික කියන රූප බව කියලා. අරූපාවචර ලෝක හතරක් තියෙනවා. ඒකට කියනවා අරූප බව කියලා. ඒකෝට මේ භව කියන එක බෙදන්න පුළුවන් එකකට කාම භව, රූප භව, අරූප භව කියලා. මේකම තවත් ආකාරයකින් දෙනවා. ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව කියලා. ඒ කියන්නේ ඕකාර කියන්නේ ස්කන්ධ කියන වචනේට පංචස්කන්ධය කියනකොට ස්කන්ධ කියන්නේ ඒ ස්කන්ධ කියන එකට කියන වචනය. එක ස්කන්ධයක් විතරක් තියෙන ලෝකයක් තියෙනවා. ඒක තමයි අසඤ්ඤ කලයේ කියන්නේ හිත නැති කයක විතරක් තියෙන බ්‍රහ්ම ලෝකයක් තියෙනවානේ. හතරෙන් ධ්‍යානෙන් පස්සේ ඒක දැනවකදී. කය විතරයි තියෙන්නේ හිත නැහැ කල්ප 500ක් යනකම් හිත නෙවෙයි. එතන තියෙන්නේ කාය කියන එක විතරයි. රූප කියන ස්කන්ධේ පමණයි. ඒක ඒකෝකාර බව. සතුෝකාර බව කියලා තියෙන ස්කන්ධ හතරක් විතර තියෙනවා. අරූපාවචර ලෝකවල කය මිස සිත මේක සිත මිස කය නැති බඹලෝ සතරේ කියන හැම ලෝකෙ සංග්‍රහය කියන කල්ය. ආ සිත විතරක් තියෙන කය නැති රූපාවච අරූපාවච ලෝක හතරක් තියෙනවා ආකාසාමන්තයතනාදී. මේකේ වේදනාව තියෙනවා සංඥාව තියෙනවා සංඛාර තියෙනවා විඥාන තියෙනවා රූපණය. ඒක නිසා සතු රූපාවන් බව කියනවා. මේ පහ හැරුණට පස්සේ මේ එක සෞරග්ගහ මණ්ඩලයක ලෝක 30ක් 31ක් තියෙනවා. ඒ 31න් මේ පහ හැර අනෙක් 26 ඉන්න තියෙන්නේ ස්කන්ධ පහක්. දැන් මනස ලෝකේ රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥා, සංකාර, විඥාන තියෙනවා, ඒ වගේ දේවල් තියෙනවා. මම බ්‍රහ්ම ලෝකේ, රූපාවච බ්‍රහ්ම ලෝකේ කියලා ඒවා තියෙනවා. මේ විදිහට පංච වෝකාර බව ස්කන්ධ පහම දෙන. ඒකට එතන භව කියනක කොටස් ආකාර දෙකකින් බෙදෙනවා. ආකාර දෙකකින් අපි කියනවා. ඒක ඕකාර භව, චතෝකාර භව, පංචෝකාර භව කියන එක. අනිත් එක කාම භව, රූප භව, අරූප භව. තවත් ආකාරයකින් ඕක කියන සංඤ්ඤේ භව, අසංඤ්ඤේ භව, නිවන සංඤ්ඤේ, නාසංඤේ භව කියලා. මම මේ භව කියන වචනේ උත්පත්ති භව කියන එකයි මම අපි කියන්නේ. ඒකට සංඥාවක් තියෙන භව වලට කියනවා සංඤ්ඤේ භව කියලා. අසංඤ්ඤේ භව කියන්නේ සංඥාවක් නැති ලෝකය. මේ සංඥා සංඥී බව ගැන සංඥාවක් තියනවාද කියලා කියන්නත් බැහැ නෑ කියලා කියන්නත්. එතකොට සංඥාවක් නැති ලෝකේ කියන්නේ අර රූපේ විතරක් තියෙන ඒකෝකාර බවකේ ඒක සිතක් නේ. රූපේ විතරයි කියන්නේ ඒක නෙවෙයි සංඥාවක් නේ අසංඥ බව. ඒකත් කියන්නේ අසංඥී බව. මේ සංඥා සංඥී බව කියන්නේ අර රූපාවචර ලෝකේ හතරවන ධ්‍යානයෙන් උපදින්නේ හතරවන රූපාවචර ධානය උපදින පස්ම ලෝකයට කියන සංඥාවක් තියනවාද කියන්නත් බෑ නෑද කියන්නත් බෑ ඒ උතරම කියවන්නේ ඒක නිසා මේ සංඥා නාසන්නේ බව. මේ දෙක හැර අනිත් විස්නාමයක කියනවා සංඥා බව සංඥාවක් කියනවා. එන්න මේ විදිහට උත්පත්ති බව කියන කතාව කියනවා. එතකොට උපාදාන පත්‍ය භව උපාදාන නිසා භවය කියනවා. එතකොට කන්න භව කියලා තව එකක් කියනවා. මේ උපාදාන නිසා කන්න භව රැස් කරනවා. කුසල් හරි අකුසල් හරි මොනම කර්මයක් හරි කරනවා උපාදාන. භවපත්‍යා යාතුනේ කර්මම දැක්වීම නිසා ජාතිය වෙනවා. ජාතිය කියන එකෙන් අදහස් ගන්න නැවත තැනක පහළ වෙනවා. ඒවා විස්තර වශයෙන් කියනවා ප්‍රථමාදීපේ දාතිය නම් කොහොමද යාතේ සම්පේ සම්පස්තන සම්සම්පත්තනිකාය යාතේ සංඝාතේ ඔක්කාන්තිය අභිනිම්බන්දේ සංධානම් පාදභාවෝ ආසනානම් ප්‍රතිලාභෝ අනුසුදුනිකේ දාතය ආදී වශයෙන් කියනවා මේක විස්තරයක් මෙයාට මතක තියාගන්න බෑ කොයින් හරි ගිහිල්ලා තැනක මරණයෙන් පස්සේ පහළ වීමක් වෙනවා නම් ඒකත් යාතියක් තමයි එකපාරටම දැන් මනුෂ්‍ය වශයෙන් ඉඳනකොට මනුෂ්‍ය ලෝකේ වගේ මේ මෞඛ්‍ය ලෝකේ යන එකවර ඔක්කොම පහළ වෙනවා කොපාතික. දේව වශයෙන් උපදිනවා බ්‍රහ්ම වශයෙන් උපදින එකපාරටම ගිහිල්ලා පහළ වෙන අය ඔක්කොම රූප. ඉතින් පස්සේ යනවා කර්ම දේව ලෝකයක් එකවර පහළ වෙන්නේ කවදාවත් නාගන්නේ නැහැ මොකද එතකොට මනුෂ්‍ය ලෝකෙ වලම මෞඛ්‍ය ලෝකයට ගෙනනවා කියන දාති කියන්නේ ඉපදීමක් පහළ වෙනවා. ඒක මේ භවයෙන් පසුව පහළ වීමක් වන්නත් පුළුවන් මේ භවයේ තුළදීම පහළ වීමක් වන්නත් පුළුවන් ඒ පහළ වෙන ධාති මොන්නේ ඇතුළ පහළ වෙන බව සංජාති ඔක්කන්ගේ මවකසට දැක ගැනීම වන්නත් පුළුවන් සංධානම් පාස භාව ස්කන්ධයන්ගේ රූප වේදනාදී ස්කන්ධයන්ගේ පහළ වීමක් වෙන්න පුළුවන් ආසනානම් පරිලාභෝ මේ දක්වාතන සෝතාසනායන්ගේ ප්‍රතිලාභයක් නැහැ මේ ඔක්කොම තමයි ධාති ධාතිය ගැන කතා කරනකොට පස්සේ එනවා ඉතින් ඔක්කොම දුක. ජානාවක් වෙනවා. ජාතිපත්ත්‍ය ජරා, දුක, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව කියන්නේ විලාප කියන එක, දුක කියන්නේ කායික දුක්, දෝමනස් කියන්නේ මානසික දුක්. ආදී විවිධාකාර දුක් වලට දුක් වල නැවත නැවත ඉදදී ඉදදී ගන්නවා. මේ සංස්කාර ගමන සිදුවන ආකාරය ඉපදිනවා මැරෙනවා නැවත ඉපදිනවා නැවත මැරෙනවා දිගින් දිගට මේ ලෝකේ කොතනක හරි මේ ආකාරයෙන් මේ ක්‍රියාදාමය සිදුනා මෙතන නැරලා ගිහලා තමයි දිව්‍ය ලෝකේ සමාන බ්‍රහ්ම ලෝකේ කොටව තිබුණා ක්‍රියාම තිබුණා නැත්නම් තේසන් ලෝකේ නැත්නම් අමරස ලෝකේ නැත්නම් නැවත මානස ලෝකේ එමත් නැත්නම් අපායේ කොහෙන් තමයි ලෝකේ ක්‍රියාත්මක එතෙන් පස්සේ නැවතත් ඔය විදිහට ආයෙත් නැතනින් කරනවා තාසනෙට යනවා මේක දිගින් දිගට දිගින් දිගට සංස්කාරයේ ප්‍රවාහ සිදුවීගෙන සිදුවීගෙන ආවා මේක නවත්තන ක්‍රියාදාමය තමයි පටිලෝම කටිසම්පාදනය කියන්නේ. දැන් මෙතන මේකට විස්තර කරනකොට මේ ආයත තේරෙන්න ඕන මෙතන මේ විස්තර කරන්නේ ඒක අනුලෝම වශයෙන් විස්තර කරනකොට මේ ආයත තේරෙන්න ඕන මෙතන විස්තර කරන්නේ දුක්ඛ සත්‍යයයි දුක ඇතිවීමේ හේතුවයි මේ දුක නැවත නැවත පහළවන්නේ කොහොමද කියන්නේ. මේක අනිත් පැත්ත කියනකොට ප්‍රතිලෝම වශයෙන් කියනකොට මේක කියන්නේ නිරෝධ සත්‍යයයි මාර්ග සත්‍යයයි. කියන්නේ අවිද්‍යාවක් තියෙන වශයෙන් සමදාගනේ ගෝධා සංඛාර නිරෝධ වාදී වශයෙන් දක්වන්නේ අවිද්‍යාව නිරුද්ධනව සංස්කාර නිරුද්ධේ නැති වෙනවා සංස්කාර නැති වුණාට පස්සේ විඥානය නැති වෙනවා ඒ ආදි වශයෙන් කියන ඉතින් අස්නවසට ඉඳන්නවා තුනස් නිරුද්ධා ඉඳන් ඒක දෙන්නේ මේක මේක කියනකොට මේක නැති වෙනකොට මේ ඵලය නැහැ මේ මේ හේතුව නිරුද්ධ වෙනකොට මේ ඵලය නිරුද්ධ වෙනවා මේ විදිහට කියන අවස්ථාවේදී දැක්වන්නේ නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය එතකොට පැහැදිලිවම චතුරාර්ය සත්‍ය ධර්මයන් තමයි පටිච්ච සම්පාද ධර්මයේ විස්තර කරනකොට විස්තර කරනවා. එන්න මේ පටිච්ච සම්පාද ධර්මයන් තුළින් චතුරාර්ය සත්‍ය ධර්මයන් මතුවීමෙන් තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඒක නිසාම තමයි මේ පටිච්චසමුප්පාද ධර්මයන් නුවණින් විමසීම සහ දැකීම තුළින් සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත් වන්නේ. අදත් සම්කිත කෙනෙකුගේ පරිසම්පාද ධර්මයන් නිසි පරිදි හරියට අවබෝධ කළොත් ඒ තුළින් නිවන් ගන්නට පුළුවන්. වෙන භාවනාවක් නැතිව. මේ එක එක කොටසක් වලින් නිවන් යන ආකාරයට අපි මේවා නිසලු පිළිසකට ගෑනිකේ කොන්දේසි හේතුන් කියනකොට කියපු දේශනාකට තියෙන චන්න සූත්‍රයෙන් මේ ආයත ලැබුණා සාල බලන්න. එවැනි ප්‍රායෝගික බණක් මත මේ වගේ පිළිසකට කියවේ කියලා අපිට හිතන්නට බැහැ. ඔබට භාවනාවදී බොහෝ කාලයක් කරගෙන ආපු නිවන් ලබා ගැනීමට සුදුසු මට්ටමකට සිටින කෙනෙකුට ධර්මයේ දේශනා කරනකොට මගේ සිතින් ධර්මයේ මතුවන ආකාරයක් එවැනි නැති කෙනෙකුට ධර්මයේ මතුවන ආකාරය එකම නෙවෙයි. ඒක නිසා ඒ දේශනා ටිකක් පුළුවන් නම් හොයාගෙන අහන්නට බලන්න. ඉතින් මේ ජීවිතේ ඒ දේශනා ටිකක් සම්බන්ධ කරගෙන මේ ඇයිට තේරෙන ආකාරයෙන් ඒ කරුණ ටික ඉදිරිපත් කරනවා. මේ දක්වා සිටින්නේ පටිච්චසම්පාදයේ කියන අංග 12 අර්ථ නිරූපණ පමණයි. ඒ කියන්නේ ඒවා ඒ ලක්ෂණය වෙන කියන්නේ තුනක් වෙනවා කියලාම කියන්නේ ඒක මොකක්ද කියලා කියන එක පානවා. එතකොට මේ පරිසම්පාදනය කියන්නේ ඒක බලන එක. තමන්ගේ ජීවිතය පිළිබඳ ක්‍රියාදාමය මේ විස්තර කරන සංසාරේ නැත් නැත් උපදිනවා. ඒ අංගදම අවිද්‍යාව සංස්කාර. සංස්කාර නිසා විඥාන. විඥාන නාම රූප. නාම රූප නිසා සලආයතන. ආයතනයෙන් පස්සේ පස්සේ පස්යෙන් පස්සේ වේදනා. වේදනාංශ සංහා. සංහාවෙන් උපාදාන. උපාදාන නිසා භව. භවයෙන් ජාති. ජාති නිසා කොමුදුක. එන්න මේක තමයි අපි අද මේ ප්‍රකාශ කරන්නේ. මේ ටික නැවත නැවත නොවන කල්පනා කරලා අවබෝධ කරගන්න ලැබෙන මාසයේ සම්පාදයක් තියෙනවා. මේ කියපු වචන විස්තර කිරීම මේ වචන විස්තර කිරීම Tamanne අවබෝධ වන ආකාරයෙන් අවබෝධයක් ඇති කරගන්න අවබෝධ නොවන දේවල් කියනවා නම් අපේ විමසන්න. එතකොට අපි ඒක තවත් අවබෝධ කර ගිය හැකි ආකාරයෙන් ඔයිට වඩා විස්තර වශයෙන් කියන්නේ. හොඳයි ඒක තමයි ලක්ෂය එතකොට මේකට අපි මේ බඹුරු පරිසම්පාද ධර්මයන්ගේ ධර්ම දේශනාවේ ප්‍රවේශයක් වශයෙන් එහිදී අර්ථ නිරූපණ කරන දැක්වා ධර්මයක් පිළිපැත් කරනවා. ඒවා ප්‍රායෝගික ධර්ම විස්තර කරනකොට ප්‍රායෝගික වශයෙන් පරිසම්පාද ධර්මය විස්තර කරන සමහර විට ඒ ප්‍රායෝගික ධර්ම Tamanටම අත්දකින්නට පුළුවන් වුවහොත් ඒ සෑම අවස්ථාවකදීම මෙයට නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. එහෙම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එම දේශනාව දැන්